එහෙමනම් අපි ධර්ම සාකච්ඡාව අදට නිමා කරමු. ලබන සතියේ එතකොට අපි ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ නැහැ. එතකොට අපෙන් ඉල්ලීමක් කරලා තිබුණා අභිධර්ම පාඩමක් කරන්න කියලා. ඉතින් ඒක ටිකක් ටිකක් නෙමෙයි බොහොම වෙහෙස කර වැඩක්. අපි දැනට ස්වාමින් වහන්සේලා කරපු අභිධර්ම පාඩම් මම හිතන්නේ අන්තර්ජාලයේ ගොඩක් තියෙනවා අවශ්‍ය අයට එහෙම හොයාගෙන අහන්නත් පුළුවන් යම් කෙනෙකුට එහෙම අභිධර්ම ඉගෙන ගන්න ඕන නම් අපේ රේරුකාණ මහානායක හාමුදුරුවෝ විසින් සම්පාදනය කරලා තියෙන අභිධර්ම මාර්ගය පොත ගත්තාම ඉතාම සරල විදිහට ඒක පැහැදිලි කරනවා ටිකෙන් ටික ඉගෙන ගන්න පුළුවන් ඉතින් ඇත්තටම අභිධර්මයේ පිළිබඳව යම්කිසි දැනුමක් තියෙනවා නම් තමයි මේ සියුම් කරුණු අපිට රසවත්ව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා ඉඩකඩ තියෙන හැටියට හැමෝගෙම අවධානය යොමු කරලා අධ්‍යයනය කරන හැටියට ආරාධනා කරනවා. එතකොට ලබන සතියේ එහෙමනම් ධර්ම සාකච්ඡා පැවැත්වෙන්නේ නැහැ. ඊළඟ සතිය අපි නැවත පටිච්චසමුප්පාද දේශනාවේ ඉතිරි කොටස් සාකච්ඡා කරනවා. අද දින සහ සම්බන්ධ වෙන්න සෑම සියලු දෙනාම මම හිතුවා අද දේශනාව ටිකක් ගැඹුරු නිසා මේ කවුරුවත්ම ප්‍රශ්න අහන එකක් නැද්ද කියලා හිතුනේ. නමුත් ඉතින් හැමෝම <laughs> බොහොම සිහියෙන් නුවණින් ඒවා ඇසුරු කරන නිසා බොහෝ දෙනා වැදගත් ප්‍රශ්න ටිකක් ඇහුවා. කාටත් අර දේශනාවෙන් යම් යම් කරුණු තරම් පැහැදිලි වුණේ නැත්නම් ඒවා හුඟක් දුරට පැහැදිලි කරගන්න උපකාර වුණා. ඒ හැම දිනාටම පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඔබ අප සියලු දෙනාට මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡාමේ කුසලය ප්‍රඥාව දියුණු කරගෙන සුවසේ සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනකටම දරුවන් සාදු සාදු සාදු අප වෙනුවෙන් ධර්මයේ දේශනා කරමින් අපගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් අපේ අපගේ ධර්ම ඥානය ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා උපකාර කර ඔබ වහන්සේට ඔබ වහන්සේ කරන්න කරගත්තා වූ මේ සියලුම කුසල කර්මයන් පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා සාදු සාදු සාදු අවසරයි හාමුදුරනේ